මොනවටද මේ සම්බන්ධ කරන් තියෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය ගැන හැම තැනකම දේශනා කළේ මොකද? රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, වේදනාව සංඥාව අනිත්‍යයි, සංකාරය අනිත්‍යයි, විඥානය අනිත්‍යයි. එහෙමනේ නේද? එනකට ඒක දුකයි, අනාත්මයි, අසාරයි, අසුභයි මොනවා දේශනා කරලා තිබ්බත් පංච උපාදානස්කන්ධය ගැනයි.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 කීසරක් කියලා ඇද්ද? ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචර්ණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු ආදී ගුණයන් ගැන ওই ගාතාව කීසරක් කියලා ඇද්ද? ඒ වුණාට වැඩි දෙනෙක්ගෙන් බර ගානක් කියලා තිබුණාට වැඩි දෙනෙක්ගෙන් අහුවත් වෙනත් නේ ඔන්න ඔය ප්‍රධාන බුදු ගුණ නමය පිළිබඳ තේරුම් දන්නේ නැහැ. දැන් මට වචනෙන් කියන්නත් එපා, ඉංගියකින්වත් කියන්න එපා. හරිද? ඔළුවවත් හොල්ලන්න එපා. ඔහොමම ගල්ගිරි ටික වගේ ඉඳගෙන මෙනෙහි කරලා බලන්න මම බුදු ගුණ නමය හරියටම දන්නවද කියලා. වචන නෙවෙයි තේරුමත් එක්ක පොඩ්ඩක් දන්නවද කියලා බලන්න. සුගත කියනකොට ඒ ගුණේ තේරුම එනවද කියලා බලන්න තමන්ගේ හිතට.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 හරි. එතකොට අපිට වෙනදා වගේ නෙවෙයි බුද්ධ වන්දනාවේදී නේද? ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු වෙනදා වගේ නෙවෙයි මේ ගාථාව සජ්ජායනා කරනකොට අමුත්තක් දැනේ. හරිද? අමුත්තක් දැනෙන විදිහට මේ ಗುಣ ටික හොඳට මෙනෙහි කරන්න ඕනේ. හරිද?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 එහෙම නැකරුවොත් ඒක වෙයිද? නෑ වෙන්නෙම නෑ. එහෙම කළොත් විතරයි ඒක වෙන්නේ. ඇයි? ඒක පරිසම්පන්න ස්වභාවය නේද? දන් දේ ගැන විතරයි හැඟීම් වෙන්නේ. අපි අන්ධයෝ වාගේ. මම ලැජ්ජාවයි බෑ. නේද? අන්ධයෝ වාගේ කියන්නේ මොකද? මාන්ත්‍ර කියනවා වගේ කියනවා. මන්ත්‍ර කියනවා වගේ බුදුගුණ කියනවා. බුදුගුණ වල තේරුම දන්නේ නැහැ. මන්ත්‍රම තමයි. දන්නව සමහර අය කරන වැඩ. යනවා තැන් තැන් වල. එක එක ලෙඩ වලට බෙහෙත් කරගන්නයි අරේ මේ කියලා ගිහිල්ලා බෙරේ ළඟිනවා ගිහිල්ලා. හරි. බෙර ගැන ඕන දැන් අපි කියනවා ඔය බෙර එල්ලලා හරියන්නේ නැහැ.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 හ්ම්. නේද? <laughs> එතෙන්ට තමයි අපේ කට්ටිය වැටලා තින්නේ. එහෙම තැනක් කියනවා ආ බුදු ගුණෙන්මයි ඔක්කොම කරන්න කියලා එහෙම යනවා. අර මනුස්සයත් අනිත් අය රවට්ටන්න මොකද්ද පාවිච්චි කරන්නේ? රහසින්වත් පවුනගුරු බුදුරජාණන් වහන්සේගේ ගුණය මේ මනුස්සය අරගෙන විගුණ ගන්නවා. නේද? ඉතින් ඒකෙන් දා නියම ශ්‍රද්ධාව තියෙන ඇත්තෝ බුදුගුණ බෙල්ල එල්ල ගන්න දැස් වෙන්නේ නැහැ.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 තේරුම් අරගත්තට පස්සේ ස්වාකාතෝ ඝාතාව කියද්දී Tamanට වෙනදා වගේ නෙවෙයි නිකන් අමතක වෙන්නත් වෙනවා ඝාතාවක පාඩම. ඇයි ඝාතාවේ වචන ටික කියනකොට ගලාගෙන එනවා අදහස. හැඟීම ගලාගෙන යනවා පින්නත්. ඒතර වෙලාවට ඝාතාව අමතක වෙන්නත් යනවා. හරි ටික දවසක් යනකම් එහෙමයි. ඔහොම බලන්න මේ වෙනස කරගන්න ඕනේ. හරි. ඊළඟට සංගුණ. ආන්ගේ සංගුණ සුපටිපන්න, උදිපටිපන්න, ඥායපටිපන්න ඔය විදිහට මේ සංගයාගේ ಗುಣ පිළිබඳව කරුණු හොයාගෙන ඒවා හොඳට කියවලා ඒ වගේ දේවල් ගොඩක් කතන්දරත් හම්බ හරි මේ පිළිබඳව අපිට හොඳට භාවිතා කරන්න පුළුවන් ග්‍රන්ථයක් තියෙනවා. මෑත කාලේ ඉන්න බිහිවෙච්ච ග්‍රන්ථයක්.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 අපේ හිතේ ඒවා රැඳෙන ගතියක් තියෙනවා නේද? ඉතින් ඒ විදිහට මේ ගුණයන් ටික හරිද? ගුණයන් ටික අපි හොඳින් තමන්ගේ හිතෙන් නැగిලා වෙන විදිහට සකස් කරගන්න ඕනේ. එහෙම සකස් කරගත්තාම සංඝයා වහන්සේ කියලා කියනකොට ඔය සාංගික දානකදී ඒතර ගාතාවවත් ඕනේ වෙන්නේ නැහැ වැඩි. ගාතාව කියන එක බොහොම හොඳයි. ගාතාව නැතුව නම් තමන්ට ලොකු හැඟීමක් ඇති. මෙන්න මේ වගේ හැඟීම බලන්න අපි සාංගික දාන කරනවා. අපි සාංගික දාන එහෙම කරද්දී කොහොමද හුඟක් වෙලාවට ඉතින් ඔක්කොම ටික ලෑස්ති කරලා ස්වාමීන් වහන්සේ ඉතින් අර ගාතාව කියන සාංගික ගාතාව කියනවා. ඉමම් බික්කාං කියනකොට අපි ඉතින් ඉමම් බික්කාං කියන මොනවා කියනවද දන්නේ නැහැ. නේද? බික්කු සංඝාස දේම කියලා ඉතින් ආ බික්කු සංඝාස දේම. එතන. ඒකෙන් මන්තරයකින් වගේ මේක සාංගික වුණා කියලා කියනවා. වෙනවද? ශාසනයේ සිද්ධියක් සිද්ධ වෙන්න චේතනාව ඕනේ. හරිද? ඒ සිද්ධිය වෙන්නේ නැහැ නැත්තම්. චේතනාව නැතුව සිද්ධියක් වෙනවද? නෑ. චේතනා හම්බිකවේ කම්මං වදාමේ. චේතනාවයි කර්මය. එහෙනම් චේතනාව නැතුව සිද්ධියක් සිදු වෙන්නේ නෑ. එහෙනම් චේතනාවයි හදාගන්න ඕනේ. හරිද? හරිසි අපි තුමු සාංගික දානයක් දෙනවා මේ අතේ. ස්වාමීන් වහන්සේට මේ ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කතාව කියන්න ඕනේ නෑ. කවුද ඒ කතාව කියන්න ඕනේ හරියට දෙන්න. ගිහියත් කියන්න ඕනේ මේ භික්ෂාදානය නේද? මේ පිරිකර සහිත භික්ෂාදානය සංඝයා වහන්සේට සංඝයා කියන්නේ පොදුව පොදුව හැමද හැම සංඝයා වහන්සේටම හරිද ඒතර කාටද අයිති වෙන්නේ ගඟක් පෝෂණය වෙනවා වාගේ හරිද ධම්සප්පවත්තම් සූත්‍ර දේශනාව දේශනා කරපු දවසේ තමයි මේ උල්පත පටන් ගත්තේ කවදා හරි මේ ශාසනය ඉවරනකොට තමයි ඉවර වෙන්නේ ඒ ඒ එතනින් ගලපු මේ මහා ජල ධාරාව තමයි සංඝරත්නය කියන්නේ ඔක්කොම සංඝයා වහන්සේලා ඒ සංඝයා වහන්සේ පෝෂණය කරන්නේ සිව්පස්යෙන් කවුද?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 ඒසෙන් ඕකෙදී අපි මේ වෙනකන් සෑහෙන දුරට ධර්මය සාකච්ඡා කරගෙන ආවා. ඉතින් මේකෙදී අපි බලන්න ඕනේ ඔන්නේ විශේෂයෙන් ධර්මයෙන් උපදින ශ්‍රද්ධාව. ධර්ම අවබෝධය. යම්කිසි කෙනෙකුට දැනුණා නම් පින්වත්නි යම්කිසි කෙනෙකුට දැනෙන්න ඕනේ මගේ මම පොඩි කාලේ ඉඳන් උත්සාහයක් ගත්තා හිත සැනසille තියාගන්න.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 හරිද? ඒකෙන් ටික ටික ඒ දැනීම එනකොට ඇතිවන හැඟීමත් එක්ක පින්වත් නේ අන්න ඒකත් එක්ක තමයි නියම ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ කවුරු ගැනද? බුදුරජාන් වහන්සේ ගැන. මට අද මේ ලැබිච්ච සහනය මේ ධර්මයෙන් මට ලැබිච්ච උස්සන් ඉන්න බර බිමින් තිබ්බා වාගේ.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 පහන් තියන්නේ කවුරුවක්වත් හඳුන් කුරු තියන්නේ කවුරුවක්වත් මල් තියන්නේ කවුරුවක්වත් සපත්තු දාලා ලාවර වැඩට යන්න ඉස්සෙල්ලා නේද? ඒකේ බුද්ධ සනගතය ධම්ම සනගතය සංඝ සනගතය මේ වගේ නේද? එහෙම හිටපු අය අන්න වෙනස් වෙලා. එහෙම යාට මුලින් හදලා බෑ. ඒක එයා දන්න හොඳටම අගෞරවයක් කියලා. බලන්න ධර්මයේ ටික ටික පෝෂණය වුණා නම් එයා අනිවාර්යයෙන්ම ගෙදර බුද්ධ වන්දනා කරන තැනක් හදනවා. හරිද? දවසකට එක වතාවක් කොහොමත් බුදුන් වඳිනවා. ඒ හැම වෙලාවකම සීලය පිරික්සනවා. ඒ සීලය පිරික්ස පිරික්ස නිවැරදි කරගන්න හැම වෙලාවකම යාර අදිස්ථාන තියෙන ඥාන සංප්‍රයුක්ත අදහසක් තියෙනවා.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 එයාගේ හිත තුල වටිනාකමක් හදන්න මට. අපි හැම වෙලේම අනිත් අය ඉස්සරහා හරිද ලංකාවේ ජනාධිපතිතුමා අපේ ගෙදර ආවොත් අපි පුළුවන් තරම් එයාගේ ඉස්සරහා මාව වටින වටින කෙනෙක් බව පෙන්වන්න මම පුළුවන් තරම් ඒවා කියනවා. නේද? තවත් ප්‍රභූවරයෙක් ආවොත් එහෙම එයාගේ ඉස්සරහා මාත් මෙහෙමයි කියලා පෙන්වන්න පෙන්වන්න මොකක් කර කියනවා. අපිට ඇත්තටම එක එක පුද්ගලයා ළඟද අපිට වටිනාකමක් තියෙන්න ඕන ධර්මය තුල ඉන්න බෞද්ධයාට එයා බලන්න ඕනේ මට බුදුහාමුදුරුව මොන තරම් වටිනාකමක් දෙයිද බුදුරජාණන් වහන්සේ මාව තක්සේරු කරන්නේ කොහොමද බුදුරජාණන් වහන්සේ මට මොන වගේ වටිනාකමක් දෙයිද කියලා නිකන් හැන්දාවට හැමදාම පොඩ්ඩක් හිතලා බලන්න මට අද බුදුරජාණන් වහන්සේ ජීවමාන හම්බුනේ මට මොනවා කියයිද මෝග පුරුෂය හිස් පුරුෂය දැන්වත් ඔය නේද?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 එහෙනම් වැරදි කරනවා නම් ඒක දෝෂය ශ්‍රද්ධාවයි මදිකමයි. හරි. ශ්‍රද්ධාවයි මදිකමයි. ශ්‍රද්ධාව හොඳට හැදුනා නම් තමන්ගේ අතින් වැරදි කරෙන්නේ නැහැ, කරන්නේ නැහැ නෙවෙයි. කරෙන්නේ නැහැ පින්නත් මේ අතුලාන්තයෙන්ම ඉතා විශාල ප්‍රබල චේතනාවක් හටගන්නවා. අතිමහත් වූ ගෞරවයක් හටගන්නවා. හරි. මතකනේ දරිදම්ම ස්වාමීන් වහන්සේ සංඝයා වහන්සේගේ ගුණ කියන හැටි. මේ සිල්වන්ත ගුණවන්ත මේ මේ මහා දරාගත් සීලය දරාගත් ගුණය දරාගත් මේ භික්ෂුව පාත්‍රෙත් අරගෙන සරප්පු දෙකක් නැතුව මහපාරේ වඩිනකොට වැඩම කරනකොට ඒක දැක්ක නේද ශ්‍රද්ධාවන්ත ගිහිතනත්තාගේ කකුල් දෙක නැමෙනවා නිකම්ම නැමෙනවා කියලා කියන්නේ නේද? නැමෙනවා අත් දෙක පල්ලෙහාට යනවා පසඟ පිහිට වෙනවා. හතර හතර ගාතු දාලා වඳින්නේ නේද? වන්දනා කෙරෙනවා මේ ගුණවන්ත ස්වභාවය, සිල්වන්ත ස්වභාවය හින්දා. ඒකෝර අන්න ඒ වගේ මහා සංඝරත්නය ගැන ඒ වගේ ලොකු අදහසක් අපිට ඇති වෙන්න ඕනේ. සංඝ පීඨවරයන් වහන්සේලා මේ රටට මොනතරම් සේවයක් කළාද කියලා දැඩි අදහසක් ඇති වෙනුනේ. ඒවත් එක්ක ඒ ඒ මහා උත්මයව මොනතරම් කැපකිරීමක් කරාද මට මොකද බෞද්ධයෙක් විදිහට කේලම් ටිකකින් කියන එකෙන් නවත්ත ගන්න බැරියයි මට. නේද? ආන් එහෙම බලන්න. හිස්වතන කියෝ කියෝ ඉන්න එක නවත්තන්න මට මොකද බැරි. පරිසවතන කියන එක නවත්ත ගන්න මට මොකද බැරි. ආන් ඒ විදිහට Tamanට දැනේ ඒක ප්‍රබලව දැනේ. හරි දන්නේම නැතුව බුදුරජාණන් වහන්සේගේ ලෝකයට අපි තල් වෙලා යනවා එතකොට. දැන් මොකද කරන්නේ එතකොට බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ අරගෙන හොඳින් ඒ ගුණ දැන පැහැදෙන්න ඕන. ඒ පැහැදුනා ඒ යන්තම් හරි තමන්ගේ මානසිකාරයේ ඒක රැඳුණා කියලා දැනෙන්නේ කොහොමද?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 හරිද? හරි මෙහෙම ආවා මෙහෙම වුණා මෙහෙම වුණා හරි කියලා ගියා. හරි. මම ඉතින් ඒත් එහෙම කියන්නේ හොඳද නැද්ද? හොඳයි. හැඟීමක් උපදිනවනේ එතකොට. නේද? නමුත් අපේ ගෙදර තියෙනවා වටින මැනිකක්. හරිද? තව ටිකක් වටින එකක් තියෙනවා. කවුරු හරි කෙනෙක් ඔන්න ටිකක් වටින මැනික අපිට ගෙනත් දෙනකොට අපි ගොඩාක් වටින මැනික අතහැරලා අරක ගන්නවද? නෑ. නේද? සංඝයා වහන්සේ වඩිනකොට මම ඊට පස්සේ ඔය ඔය කවි ටිකක් කියන්න හොඳයි. හැබැයි ඉතින් ඉස්සෙල්ලා සුපරිපන්න ගාතාව කියලා ඉන්නේ. දැන් මේ කරලා තියෙන්නේ මොකද? ගාතාව අතහැරලා වෙන එකක් කියන්න පටන් ගන්නවා. හරි? එතකොට ගාතාව කියනකොට හැඟීම උපදින්නේ නැත්නම් චේතනාව උපදින්නේ නැත්නම් මොකද කරන්න ඕන? ගාතාවේ තේරුම් හොයාගන්න ඕන. එක වචනයක තේරුම් ගොඩාක් තියෙන වෙනත් භාෂාවකට පරිවර්තනය කරනකොට. හොඳම දේ තමයි දන්න තියෙන භාෂාව හදාarලා ඒක පිළිබඳ හැඟීම උපදවා ගන්න එක. එතකොට ඒකෙන් ලැබෙන ආනිසංස දැන් සක්කෝ උජූච සූජූච කියන ඒවා සිංහලෙන් කියන්නේ නම් වචන ගොඩාක් ඕන වෙනවා.